බුද්ධික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා මේ Zoom එකෙන්ම මම මම කියවන්නම් අවසරයි ස්වාමීන් වහන්ස විඥානයේ අනාත්මද එය එහෙම වෙන්නේ කොහොමද <laughs> ඉතින් ඒක තමයි තේරුම් ගන්න පහසු නැත්තේ ඉතින් විඥානයේ අනාත්මයි කියන්නේ ආත්ම වශයෙන් ගත යුතු කිසිවක් එහි නැති නිසා ආත්ම වශයෙන් ගත යුතු කිසිවක් නැහැ කියලා කියන්නේ දැන් ආත්ම කියන කතාව එන්නේ මේ පංචස්කන්ධයේහි භවෙන් භවයට සැරිසරන විනාශ නොවන යම්කිසි කෙනෙක් පුද්ගලයෙක් ආත්මයක් එහෙම නැත්නම් අවිඤ්ඤාශී පදාර්ථයක් අවිඤ්ඤාශී ශක්තියක් මේවැ තියනවා වගේ අන්න එහෙම ආකල්පයකට තමයි ආත්ම කියලා කියන්නේ. එතකොට එහෙම පෙන්වන්න පුළුවන් අවිඤ්ඤාශී පදාර්ථයක් වූ අවිඤ්ඤාශී ශක්තියක් ශක්තියක් හෝ මෙහි ඇත්තේ නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඒ හේතු ප්‍රත්‍යයන් වෙනස් වෙනකොට බිඳී යන නාම රූප ධර්ම සමූහයක් තමයි මෙහි පවතින්නේ. එතකොට මේ නාම රූප ධර්ම වල ක්‍රියාකාරීත්වය එක එක විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හැබැයි හැම එකක්ම හටගෙන තියෙන හේතු ප්‍රත්‍යයන්ගේ ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු නිසා ඒවා හේතු අභාවයට යනකොට කිසිවක්ම ඉතිරි නොවි අභාවයට යනවා. ඒ නිසා එහෙම අවිඥාශීව භවෙන් භවයට යන එක් දෙයක් මෙතන පනවන්නට පුළුවන් කමක් නැහැ. එතකොට එක් දෙයක් පනවන්නට බැරි වෙනකොට එතන රූපය පනවන්නත් බෑ නාමය පනවන්නත් බෑ. ඉතින් නාමය පනවන්න බැරි වෙනකොට විඥානය කියන එක සිත කියන එක අපිට ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන ධර්මතා සමූහයක්. ධර්ම පරම්පරාව. ඒ නිසා තමයි එතනත් ආත්ම වශයෙන් ගන්නට දෙයක් නැහැ කියලා පෙන්වන්නේ. ඉතින් මේ කතාව අපි කොච්චර කිව්වා වුණත් වටහා ගන්න එක ලේසි නැති නිසා තමයි සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කිරීම මෙතරම් දුෂ්කර වෙන්නේ. ඒ මොකද දිගු කලක් ඒ ආත්ම සංඥා, ආත්ම සංකල්පන, ආත්ම දෘෂ්ටි අපේ සිත්වල මුල් බැහැගෙන තියෙනවා. ඒක එකපාරට දුරු කරන්න බෑ. ඉතින් මෙහෙම අහමින් සාකච්ඡා කරමින් පොතපත කියමින් අපි අර මුලින් කිව්වා වගේ අනාත්ම සංඥාව, ඒ පිළිබඳ සංකල්පන එහෙම දියුණු කරගෙන දියුණු කරගෙන යනකොට තමයි අනාත්ම කියන තැන අපිට තහවුරු වෙන්නේ හරියට. ඊළඟට